ධර්මානුශාසනාව සුපින්නතුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ මාතර පොහොල්වැල්ල ශ්‍රී රුහුණු යෝගාශ්‍රමාධිපති පූජනීය බුලත් සිංහල සුමංගල ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මුක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා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 සද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වත්නි පින්වත් පින්නතුනි ධර්ම දේශනාව සඳහා මා මාත්‍රිකා කලේ සංයුත්ත නිකායේ දේවපුත්ත සංයුත්තේ ඇතුළත් වී ඇති උට්ටි සූත්‍රයේ ගාතාවක් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න දවසක මධ්‍යම රාත්‍රියේ දේවතාවන් පිරිසක් මුළු මහත් ජේතවනාරාමයේ ඒකාලෝකමත් කරමින් තමන්ගේ ආලෝකයෙන් ඇවිදින් බුදුරජාණන් වහන්සේ වැඳ නමස්කාර කරලා මේ දෙවියන් පිරිස අතරින් එක දෙවියෙක් මෙන්න මේ වගේ ප්‍රශ්න හතරක් ඇතුළත් ගාතාවක් ප්‍රකාශ කරා. කින්සු uppatatam settam kinsu nipatatam warang කිංසු පවජමානානං කිංසු පවදතං වරෝ කිංසු uppataතං සිතා ඉහළට නැගෙන දේ අතරින් කවර දෙයක් ශ්‍රේෂ්ඨ වෙනවද කිංසු නිපත තං වරා පහළට වැටෙන දේ අතරින් කවර දෙයක් ශ්‍රේෂ්ඨ වෙනවද කිංසු පවජමානානං පයින් ගමන් කරන්නවුන් අතරින් කවරෙක් ශ්‍රේෂ්ඨ වෙනවද කිංසු පවදතං වරෝ කතා කරන්නවුන් අතරින් කවර පුද්ගලයෙක් ශ්‍රේෂ්ඨ වෙනවද ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිතුරු ගාතාව දේශනා කරන්නට කලින් ඒ දෙවියන් අතරින් එක දේවතාවෙක් තමන්ගේ අදහස් පරිදි පිළිතුරු හතරක් ගාතාවකින් ප්‍රකාශ කරා. බීජං uppataතං සෙට්ටං උට්ටි නිපතතං වරා ගාවෝ පවජමානං පුත්තෝ පවදතං වරෝ බීජං uppataතං සිට්ටා ඉහළට නැගෙන දේ අතරින් බීජ જાති ධාන්‍ය වර්ග වී වර්ග ශ්‍රේෂ්ඨයි උට්ටි නිපත සංවරා පහළට වැටෙන දේ අතරින් වර්ෂා ජලයේ ශ්‍රේෂ්ඨයි ගාවෝ පවජමානානං පයින් ගමන් කරන්නුන් අතරින් ගවයා ශ්‍රේෂ්ඨයි. පුත්තෝ පවදතං වරෝ කතා කරන්නුන් අතරින් සකීය පුත්‍රයා ශ්‍රේෂ්ඨයි. දේවතාවා තමන්ගේ අදහස් පරිදි ලෞකික ජීවිතයට ගැළපෙන ආකාරයෙන් පිළිතුරු හතරක් ප්‍රකාශ කළා. දේවතාවා සඳහන් කළේ ඉහළට නැගෙන දේ අතරින් උතුම් දේ තමයි ධාන්‍ය වර්ග බීජ වර්ග කියන එක. ඒ මොකද ඔහු කල්පනා කරා මේ ලෝකේ සෑම දිනාම ආහාරය නිසා ආහාරය පත්‍ය කරගෙන තමයි ජීවත් වෙන්නේ. සබ්බේ සත්තා ආහාරක්තිතිකා කියලා බුද්ධ වචනේ සඳහන් වෙනවා. සියලුම සත්වය ආහාරය නිසා පවතිනවා කියන එක. ජීවත් වෙන්නට අත්‍යවශ්‍ය දෙයක් තමයි ආහාරය. ඉතින් එහෙමනම් ඒ ආහාරය සම්පාදනය කරගන්නට මේ බීජ ಜಾති වී ධාන්‍ය ඒ කුරහන් ආදී කොට ඇති ඒ දේවල් අවශ්‍යමයි ඒවා නිස්පාදනය වෙන්නේ නැතුව ඒ ආහාරය සපයා ගන්නට පුළුවන් කමක් නැහැ. මේ దేవතාව කල්පනා කරා එහෙමනම් මේ බීජ ಜಾති නැතුව ආහාර නිෂ්පාදනය වෙන්නේ නැති නිසා ඒ ඉහළට නැගෙන දේ අතරින් උතුම්ම දේ බවට පත් වෙනවා කියලා බීජ වර්ග. උට්ටි නිපත සංවරා පහළට වැටෙන දේ අතරින් වර්ෂා ජලයේ උතුම් කියලා කිව්වා. වර්ෂාව කියලා කියන්නේ සම්පතක්. මිනිසුන්ට ඒ කුසි කර්මාන්ත කටයුතු තමන්ගේ දිනදා බීමට පරිභෝගයට වර්ෂාව අවශ්‍යමයි. තුරුලිය වැඩිවීමට ගස් කොළන් ආදී දේවල් වැඩෙන්නට ඒවා වර්ධනයේ වෙලා පවතින්නට වර්ෂාව නැතුව පුළුවන් කමක් නැහැ. එහෙනම් වර්ෂා ජලයේ මිනිස්යන් ආදී සෑම සත්වයකටම ස්වභාව ධර්මය හොඳින් පවත්වාගෙන යන්නට මේ වර්ෂාව අවශ්‍ය නිසා මේ దేవතාවා කල්පනා කරා උඩින් වැටෙන දේ අතරින් වටිනම දේ තමයි වර්ෂාව කියන එක. උට්ටි නිපතතං වරා ගාවෝ පවජමානානං පයින් ගමන් කරන්න උන් අතරින් ගවයා ශ්‍රේෂ්ඨයි කියලා තමයි ඔහු සඳහන් කළේ. ගවයා කියලා කියන්නේ මිනිස්යාන්ට පස්ගෝ රසයේ සපයා දෙන බොහෝ Tamange කටයුතු වලදී උපකාරවත් වෙන සත්වෙක්. කුසිමා කුසිකර්මාන්ත කටයුතු වලට ගවයා අත්‍යවශ්‍ය වෙනවා. ඉන්දියාවේ විශේෂයෙන්ම ගවයාට ඒ නිසා ලොකු සැලකිල්ලක් තියෙනවා. දෙවියන්ගේ වාහනයේ වශයෙන් සලකනවා. ඒ විදිහේ ගරුත්වයක් තියෙනවා. ඒ නිසා තමයි මේ దేవතාවා කල්පනා කරේ පයින් ගමන් කරන්න උන් අතරින් ශ්‍රේෂ්ඨ වන්නේ ගවයා කියන එක. පුත්තෝ පවද සංවරෝ ඒ වගේම කතා කරන්න උන් අතරින් පුත්‍රයා ශ්‍රේෂ්ඨයි කියලා. සකීය පුත්‍රයා මව්පියන්ට ඒ දරුවන් කතා කරනකොට තමන්ගේ සිත්වලට කනට බොහොම මිහිරක් සතුටක් දැනෙනවා සුර සුරතල් බවක් දැනෙනවා ඒ නිසා මේ దేవතාවා කල්පනා කරා කතා කරන්න උන් අතරින් උතුම් වෙන්නේ ස්වකීය පුත්‍රයා කියන එක මේ ආකාරයෙන් පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ దేవතාවා විසින් තමන්ගේ දැනුමේ හැටියට ලෞකික ජීවිතයට ප්‍රයෝජනවත් වෙන ආකාරයෙන් මේ පිළිතුරු හතරක් මේ ගාථාවෙන් ප්‍රකාශ කළා. අනතුරුව ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගාථාවකින් පිළිතුරු දේශනාවක් කළා. විජ්ජා උප පතතං සෙට්ඨා අවිජ්ජා නිපතතං වරා සංඝෝ පවජමානානං බුද්ධෝ පවදතං වරෝ විජ්ජා උප්පතතං සෙට්ඨා ඉහළට නැගෙන දේ අතරින් විද්‍යාව ශ්‍රේෂ්ඨයි අවිද්‍යා නිපත සංවරා පහලට වැටෙන දේ අතරින් අවිද්‍යාව උතුම් වෙනවා. සංගෝ පවජමානානං පයින් ගමන් කරන්නෝන් අතරින් මහා සංඝ රත්නේ ශ්‍රේෂ්ඨ වෙනවා. බුද්ධෝ පවදතං වරෝ කතා කරන්නුන් අතරින් ලෝතර බුදුරජාණන් වහන්සේ අග්‍ර වෙනවා ශ්‍රේෂ්ඨ වෙනවා කියන එක තමයි මේ ගාථාවෙන් වදාළේ. අපි තේරුම් ගන්නට ඕන පින්නතුනි තථාගත බුදුරජාණන් වහන්සේ යම් දේශනාවක් කරනවා නම් ඒ දේශනාවේ කාන්තේම ලෞකිකත්වයට වඩා ලෝකෝත්තර తත්වය ලෞතර සැනසille හේතු වෙන පිණිස තමයි ධර්මයක් දේශනා කරන්නේ. උන්වහන්සේ දේශනා කරපේ කරනේ ධර්මය අතීත අනාගත වර්තමාන තුන් කාලයේම බලලා තුන් කාලයටම ගැළපෙන ආකාරයට තමයි දේශනාවක් කරන්නේ. අසවල් කාලයට මේ වළංගු නැහැ කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. සෑම කාලයකම ලෞතර ධර්මයේ ගැළපෙන වර්තමානයේ විශේෂයෙන්ම සමාජයේට ඒ ලෞතර ධර්මයෙන් ලැබෙන සහනය ඒ ලැබෙන අවවාද අනුශාසනා උපදේශ අතිශයින්ම ප්‍රයෝජනවත් වෙනවා මේ පිළිතුරු දේශනාවේදීත් බුදුරජාණන් වහන්සේ වදාළේ මෙලොව පරලොව දියුණුවටත් ඒ වගේම ඒකාන්තයෙන්ම නිවනට හේතු වෙන ආකාරයට උන්වහන්සේ මේ පිළිතුරු හතර දේශනා කළා. විද්‍යා උප්පතං සිට්ඨා. දේවතාවාගේ ප්‍රශ්නේ උනේ ඉහළට නැගෙන දේ අතරින් කවර දෙයක් ශ්‍රේෂ්ඨ වෙනවාද කියන එක. විද්‍යාව ඉහළට නැගෙන දේ අතරින් ශ්‍රේෂ්ඨ වෙනවා කියන එක. විද්‍යාව කියනකොටම පින්විතනි අපේ මතකයට එන්නේ නවීන ලෝකයේ ඒ විද්‍යාව. ඒ නවීන විද්‍යාව කියන්නේ පින්විතනි සමහර අවස්ථාවලදී කාලයක් කියන දේ වෙනස් වෙන්නට පුළුවන්. තවත් කාලයක දෙයක වෙනස් වෙලා යනවා. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන විද්‍යාව එහෙම වෙනස් වෙන එකක් නෙවෙයි. ඒක හැමදාම යථාර්ථවත්වම පවතින විද්‍යාවක් වෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ අවබෝධ කරගෙන ප්‍රථම මංගල ධර්ම දේශනාවේදීත් මේ විද්‍යාව පිළිබඳව දේශනාවක් කළා. විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි පඤ්ඤා උදපාදි මට විද්‍යාව පහළ වුණා ආලෝකය පහළ වුණා ප්‍රඥාව පහළ වුණා කියලා වදාarලා තිනවා. එහෙමනම් අපි තේරුම් ගන්නට ඕනේ විද්‍යාව කියලා කියන්නේ ඒ වගේ උතුම් ඥාන දර්ශනයකට දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං දුක පිරිසිඳ අවබෝධ කරගත යුත්තක්ය කියලා වැටහෙනවා නම් එය විවිද්‍යාව පහළ වීමක්. දුකට හේතුව මේකයි ඒ තෘෂ්ණාව නිසා තමයි දුක හටගන්නේ කියලා එහෙමනම් තෘෂ්ණාව ප්‍රහාණය කළ යුතු එකක් කියන එක අවබෝධ වෙනවා නම් ඒක විද්‍යාව පහළ වීමක්. දුක නිරුද්ධ කිරීමෙන් ලැබෙන ඒ සාන්තිය සනසිල්ල රාගක්කය දෝසක්කය මෝහක්කය කියන රාගමෝ දෝසමෝහ සියල්ල ෂය කිරීමෙන් ලැබෙන ඒ සාන්ත ස්වરૂපය සිසිල් ස්වභාවය Nirodhe සාක්ෂාත් කළ යුත්තක් කියලා අවබෝධ වීම විද්‍යාව පහළ වීම. දුක්ඛ නිරෝධය කියන නිවන අවබෝධ කරගන්නට වැඩි යතු ප්‍රතිපත්ති මාලාව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා එය වැඩි යුක්තක් හැටියට වැටහීම විද්‍යාව පහළ වීමක් එහෙනම් අපි හොඳින් තේරුම් ගන්නට ඕනේ විද්‍යාව පහළ වුණා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිරිසිදුව ප්‍රත්‍යක්ෂව Tamange නුවණින් වටහා ගත්තා කියන එකයි. සම්මාදිට්ඨිය කියන්නේත් මේ විද්‍යාවටමයි පින්නතිනේ. සම්මාදිට්ඨිය කියන්නේ නිවැරදි දැකීමක් කියන එක. ඒ සම්මාදිට්ඨිය තමයි නොඑක් විදිහේ ප්‍රභේදගතව පවතින්නේ. කම්මස්ස කතා සම්මාදිට්ඨි, ඥාන සම්මාදිට්ඨි, විපස්සනා සම්මාදිට්ඨි, මග්ග සම්මාදිට්ඨි, ඵල සම්මාදිට්ඨි, චතුසත්‍ය සම්මාදිට්ඨි කියලා ওই විදිහට ওই සම්මාදිට්ඨිය ප්‍රභේදගත වී පවතිනවා. සෑම කෙනෙකුටම මුලින්ම මේ උතුම් ධර්ම මාර්ගයට ප්‍රවේශ වීමට කම්මස්ස කතා සම්මාදිට්ඨිය තමයි මුල් වෙලා තියෙන්නේ. කම්මස්ස කතා සම්මාදිට්ඨියෙන් අදහස් කරන්නේ කර්මය කර්මඵල විශ්වාස කිරීම කියන එක. දසවස්තුක සම්මාදිට්ඨිය. අත්ති දින්නම් අත්ති ිට්ටං අත්ති හුතං අත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං අත්ති අයන් ලෝකෝ අත්ති පරලෝකෝ අත්ති මාතා අත්ති පිතා අති ලෝකේ සම්මා පටිපන්නා සම්මග්ගතා ආදි වශයෙන් දේශනාවේ සඳහන් කරලා තියෙනවා. දන් දීමෙන් ප්‍රතිඵලයක් තියෙනවා. දන් දෙනකොට ආපසු පෙරලා විපාක ලැබෙනවා කියන එක. අත්තිට්ටං කියලා කියන්නේ වෙතට පමුණුවා ප්‍රතිග්‍රාහකයන්. ඒ පරිත්‍යාග කරාම ඒකේ ප්‍රතිඵලයක් තියෙනවා. අත්හිතං කියන්නේ යාග වශයෙන් මහා පූජාවල් කරලා ඒන් ප්‍රතිඵලයක් තියෙනවා කියලා විශ්වාස කිරීම. ඒ වගේම යහපත් කර්මයක් කළොත් එයට සැප ඵලයක් ලැබෙනවා. අයහපත් කර්මයක් කළොත් ඒකට දුක්ඛ විපාකයක් ලැබෙනවා. කියන එක පිළිගැනීම. අත්‍ය අයන් ලෝකෝ ඒ කියන්නේ මෙලොව ඉන්න කෙනෙකුට පරලෝකුත් තියෙනවා. අයම් පරලොව පරලොව ඉන්න කෙනෙකුට නැවත මෙලොවපත් කියලා. අත්ති මාතා අත්ති පිතා ඒ වගේම මවට උපස්ථාන කිරීම සැලකීම ආනිසංස තියෙනවා පින් තියෙනවා පියාට සැලකීමෙන් පිනක් තියෙනවා ඒ වගේම මේ ලෝකේ තමන්ගේ සොකීය ඥාණයෙන් ඒ ධර්මයේ වටහාගෙන අවබෝධ කරගත්ත එවැනි උතුමන් ආර්ය උතුමන් වැඩ ඉන්නවා කියන පිළිගැනීම. ඉතින් මෙන්න මේක තමයි කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියන්නේ. මේ කම්මස්සකතා සම්මාදිට්ඨියට බැසගත්ත කෙනෙකුට තමයි ඊළඟට අනිත් කාරණාවන් ඔස්සේ යන්නට පුළුවන්කම තියෙන්නේ. ඥාන සම්මාදිට්ඨි, විපස්සනා සම්මාදිට්ඨි කියලා හඳුන්වා දීලා තියෙන ඔය ධානා සිත්වල උපදින්නා වූ සම්මාදිට්ඨියක් තියෙනවා. ඒක විද්‍යාවක්. ඊළඟට විපස්සනා සම්මාදිට්ඨි කියලා කියන්නේ විදර්ශනා භාවනා කිරීමේදී උපදින්නා වූ සම්මාදිට්ඨිය ඒකත් විද්‍යාවක්. චතුසත්‍ය සම්මාදිට්ඨි චතුරාර්ය සත්‍ය ධර්මයේ දර්ශනය වෙන ඒ සම්මාදිට්ඨිය ඒක විද්‍යාවක්. ඊළඟට මග්ග සම්මාදිට්ඨි ඵල සම්මාදිට්ඨි සෝවාන් මාර්ගයේ ඵලය ඒ වගේම මේ සෝවාන් මාර්ගය සකදාගාමී මාර්ගය අනාගාමී මාර්ගය අරහත් ඵලය අරහත් මාර්ගය මාර්ග සිත්වල ඇති වෙන සම්මාදිට්ඨිය මග්ග සම්මාදිට්ඨි ඵල සම්මාදිට්ඨිය කියන්නේ ඵල සිත්වල ඇති වෙන සම්මාදිට්ඨිය ඉතින් මේ විදිහට ලෞකික ලෝකෝත්තර වශයෙන් මේ සම්මාදිට්ඨිය පහළ වීම තමයි විද්‍යාව පහළ වීමක් කියලා වදාරලා තියෙන්නේ. එසේනම් පින්නතුනි ඉහළට නැගෙන දේ අතරින් ශ්‍රේෂ්ඨම දේ බවට පත් වෙනවා මෙන්න මේ විද්‍යාව. අවිද්‍යා නිපත සංවරා ඊළඟ ප්‍රශ්නේ උනේ පහළට වැටෙන දේ අතරින් කුමක්ද ශ්‍රේෂ්ඨ කියන එක. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවිද්‍යාව තමයි පහළට වැටෙන දේ අතරින් උතුම් දේ කියලා. පහළට වැටෙනවා කියන්නේ ඒක නැති වෙලා විනාශ වෙලා යන යෑම හොඳ දෙයක්. අවිද්‍යාව නැති වෙලා යනවා නම් පහලට වැටිලා සුණු විසුණු වී යනවා නම් ඒ තරමට හොඳයි. ඒ මොකද අවිද්‍යාව තමයි පින්නතිනේ සත්‍යයට ඇති හැටිය මුවහා කරගෙන තියෙන්නේ අවිද්‍යාවෙන්. ඇත්ත ඇත සැටිය අවබෝධ නොවෙන්නේ මේ අවිද්‍යාව නිසා. මේ අවිද්‍යාව කියලා කියන්නේ මහා පටලයක් කියලා සඳහන් කරලා තියෙනවා. සංසාරේ ශීර්ෂයේ හැටියට අවිද්‍යාවෙන් අවිද්‍යාවෙන් පටන් ගැනීම තමයි මේ සංසාරයේ මුලට දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අඥානං දුක දුකක් වශයෙන් වැටහෙන්නේ නැත්තේ මේ අවිද්‍යාව නිසා දුකට හේතුව වැටහෙන්නේ නැත්තේ අවිද්‍යාව නිසා දුක්ඛ නිරෝධය වැටහෙන්නේ නැත්තේ අවිද්‍යාව නිසා ඒ වගේම දුක්ඛ නිරෝධයට මාර්ගය මේකයි කියන එක වැටහෙන්නේ නැත්තේ අවිද්‍යාව නිසා. අවිද්‍යාවෙන් තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ මෝහ කරලා තියෙන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යාව පත්‍ය කරගෙන තමයි ওই සංස්කාර කුසල අකුසල සංස්කාරයන් උපදින්නේ. ඒ තුලින් තමයි මේ සසර දුවන්නේ පින්නතුනි. නානාවිද භවයන් කරා ගමන් කරන්නේ ඒ සංස්කාර රැස් කිරීම නිසා. නිසා මේ අවිද්‍යාව කියන ක්ලේශ ධර්මය තාමත්ම ප්‍රබලව මේ සිත්වල පළපැදියම් වෙලා තියෙනවා. මේ අවිද්‍යාව සිතෙන් ගලවා ගැනීම තමයි මූලික වශයෙන්ම කරගන්නට තියෙන්නේ පුණ්‍ය. මූල්ලෝ අත්තං නජානාති මූල්ලෝ ධම්මන්න පස්සති. ඒ අවිද්‍යාවේ මුලාවටපත් වුනහම අර්ථය අනර්ථය වැටහෙන්නේ නැහැ. ධර්මය අධර්මය කියන එක අන්දන්තමන්ත දාහතේ. ඒ වෙලාවට මේ සිතේ මහා අඳුරක් පවතිනවා. අන්ධ ස්වභාවයක් තියෙනවා. නිසා මේ ලෝකේ බොහෝ දෙනා නානාවිද පාප කර්මයන් වල යෙදিলা ඒ වාගේ ප්‍රතිඵල භුක්ති විඳිමින් කටයුතු කරන්නේ මේ අවිද්‍යාව පදනම් කරගෙන ප්‍රාණඝාත අකුසල කර්මවල යෙදෙන්නේ අවිද්‍යාව නිසා. සොරකමේ යෙදෙන්නේ අවිද්‍යාව මුල් කරගෙන. කාම මිත්‍යාචාරයේ දෙන්නේ අවිද්‍යාවෙන් මුලාවටපත් වෙලා. බොරු කියන්නේ කේලාම් කියන්නේ පරුස වචන කතා කරන්නේ මේ අවිද්‍යාව මුල් කරගෙනයි. ඔය විදිහේ නානාවිද පස්පව් දසකුසල් ආදී වශයෙන් යම් ඒ අකුසල ධර්ම රාශියක් තියෙනවා. ඒ සියල්ලටම මුල වෙලා තියෙන්නේ අවිද්‍යාවයි. සල්ලුත්තර බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ අවිද්‍යාව දුරු වීම තමයි ඊටාම හොඳ. පහලට වැටෙන දේ අතරින් උතුම්ම දේ. ඊළඟට ගා මේ దేవතාව අහලා තියෙන්නේ පයින් ගමන් කරන්න උන් අතරින් කවරෙක් ශ්‍රේෂ්ඨ වෙනවද සංඝෝ පවජමානාලං ලෝතර බුදුරජාණන් වහන්සේ වදාළේ මහා සංඝ රත්නය තමයි ශ්‍රේෂ්ඨ වන්නේ කියලා පයින් ගමන් කරන්න උන් අතරින් දැන් පයින් ගමන් කරන අය ලෝකේ කොටෙකුත් ඉන්නවා මිනිස්සයෝ පයින් ගමන් කරනවා දෙවියෝ පයින් ගමන් කරනවා තිරිසන්නු පයින් ගමන් කරනවා ওই විදිහට ගත්තහම බොහෝ සත්වයෝ ඉන්නවා හැබැයි ඒ සෑම දෙනා අතරින්ම ශ්‍රේෂ්ඨ වෙනවා මහා සංඝරත්නය කියන එක. මහා සංඝරත්නය පින්වතුනි ලෝක සත්‍යයට මහත් සාන්තියක් සැනසෙල්ලක් උදා කර දෙමින් තමයි උන්වහන්සේලා ඒ සේවාව සිද්ධ කරන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ අවබෝධ කරගෙන ප්‍රථම වරට මාස දෙකකට පස්සේ බරණැස ඉසිපතන මිගදායේදී ධර්මදේශනාව මංගල ධර්මදේශනා පවත්තලා ඒ ඉසිපතනාරාමයේ තමයි පළවෙනි වස් කාලයේ ගත කළේ. ඒ වස් කාලයේ ඇතුළත පින්තුනි රහතන් වහන්සේලා 69ක් ඇති වුණා. ලෝතර බුදුරජාණන් වහන්සේත් එක්ක 61 නමයි. ඒ වස් අවසාන වුණාන් පස්සේ බුදුරජාණන් වහන්සේ මේ මහා සංඝ රත්නේ කැඳවලා උන්වහන්සේලාට කුමද්ද දීපු උපදේශය චරත වික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය බහුනෝ ජනස අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන මහණෙනි බොහෝ දිනාට හිත පිනිස දෙවියන් සහිත මිනිස්යන් සහිත මේ ලෝකේ බොහෝ දෙනාට හිත සිත පිනිස සැප පිනිස අර්ථය පිනිස චාරිකාවේ වැඩම කරන්න ගමින් ගමට ජනපදයෙන් ජනපදයට රටින් රටට වැඩම කරලා දේසේත භික්ඛවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණ මහණෙනි මේ මුල යහපත් වූ මැද යහපත් වූ අවසානයේ යහපත් වූ උදෙක් ඊටාම පිරිසිදු ව්‍යංජන සහිත සුපරිසුද්ධ වූ මේ ශාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරන්නේ ඔවුන්ට මේ ධර්මය දේශනා කරන්න කියලා උන්වහන්සේලා ඒ ඒ ගම් කරා නගර කරා වැඩමවන්නට උන්වහන්සේ උපදෙස් ලබා දුන්නා. මේ තුලින් ජනතාවට වෙන සේවාව අපරිමාණයි. එදා පින්වතුනි ආරම්භ කරපු ඒ සේවාව අද දක්වාම මේ මහා සංඝරත්නය සිද්ධ කරගෙන යනවා. ලෝක සත්‍යයට හිත සැපගෙන දෙන්නට ඔවුන්ගේ නිවන් මඟ සුගති මඟ උදා කර දීමේ පරමාර්ථයෙන් ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි මේ ලෝකයේ පයින් ගමන් කරන්න උන් අතරේ මහා සංඝරත්නය ශ්‍රේෂ්ඨයි කියලා. උන්වහන්සේලා දැකීම මාත්‍රයෙන් පවා ලෝකයාට ශාන්තියක් ලැබෙනවා. වැඳුම් පිදුම් කිරීමෙන් අප උපස්ථාන කිරීමෙන් ඔබ පින්නතුල්ල හැම බොහෝ දෙනා අහලා තියෙනවා අර ධර්මාශෝක රජතුමා කුඩා ස්වාමින් වහන්සේ නමකගේ දර්ශනය දැකලා පැහැදිලා තමයි එතුමා ගෙන්වාගෙන බණ අහලා එතුමා ඉස්සෙල්ලාම බොහොම මිනිස් ඝාතනවලේ දුනා රටවල් අල්ලා ගැනීමට ඒවා එක්කෝම නතර කරලා ධර්ම ධර්මාශෝක කෙනෙක් බවට පත් වෙන්නට මූලික උනේ මෙන්න මේ ස්වාමින් වහන්සේ අර නිග්‍රෝධ ස්වාමින් වහන්සේගේ වැඩම කිරීම. ඉතින් ඒ එවැනි කතා ප්‍රවෘත්ති වලින් අපට පේනවා මේ මහා සංඝ රත්නේ වැඩම වීම කොයිතරම් දුරට ලෝකයට සාන්තියක් පිණිස පවතිනවාද කියලා. සංඝෝ පවජමානානං ඊළඟට බුද්ධෝ පවද තන්වරෝ අර దేవතාවයන්සේ කතා කරන්නුන් අතරින් කවර කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙනවාද කියලා. තථාගත බුදුරජාණන් වහන්සේ තමයි කතා කරන්නුන් අතරින් ශ්‍රේෂ්ඨ වන්නේ කියන එක. බුදුරජාණන් වහන්සේලා කරණේ දේශනාව පින්නතුනි වෙන ලෝකයේ කිසිම ශාස්ත්‍රවේරෙකුට කරන්නට පුළුවන් වුණේ නෑ. ඒ වගේ දේශනාවක්. තථාගතයන් වහන්සේගේ ඒ දේශනාවෙන් ලෝකේ බොහෝ දෙනෙකුට ධර්ම අවබෝධය කරගන්නට පුළුවන්කම ලැබුණා. ඒ දේශනාව ශ්‍රවණය කරලා. සූවිසි අසංකේය ජනතාව අමා මහ නිවන් පුරයට පමුණවන්නට තරම් උන්වහන්සේගේ දේශනාව සමර්ථ වෙලා තියෙනවා. ඒ තරමට ඒ ධර්මයේ තියෙන වටිනාකම ඒ ධර්මය අවබෝධ කරගන්නට අපරිමිත කාල පරිච්ඡේදයක් වෙහෙස මහන්සි වුණා. පාරමී ධර්ම පිරුවා. දසපාරමිතාවන්, දසඋපපාරමිතාවන් දස පරමත්ත පාරමිතාවන් මේ ආදී වශයෙන් සමතින් සත් පාරමී ධර්ම පුරාගත් ඒ මහා බලය උඩ තමයි උන්වහන්සේට ඒ උතුම් ධර්මය අවබෝධ කරගන්නට ලැබුණේ. ඒ ධර්මය තමන් වහන්සේ අවබෝධ කරගත්තා වගේම බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. ලෝකයාටත් ඒ අවබෝධය ලබා දෙන්නට දේශනා කළා. සන්තෝෂෝ භගවා සමතාය. තමන් සාන්ත වුණා පමණක් නෙවෙයි ලෝකයාටත් ඒ සාන්තිය උදා කර දෙන්නට ධර්මයේ දේශනා කළේ. තින්නෝසෝ භගවා තරණාය. සසරෙන් තරණය වෙලා ලෝකයාටත් ඒ තරණය සඳහා දේශනා කළා. පරිනිබ්බිතෝ සෝ භගවා පරිනිබ්බාණායි ධම්මං දේති. නිවීමටපත් වෙලා ලෝකයාටත් ඒ රාග දේශ මොහ කෙලෙස් ගිනි නිවන්නට ධර්මයේ දේශනා කළා. ඉතින් උන්වහන්සේගේ ජීවිත කාලය තුළම ওই විදිහේ මහත් සේවාවක් තමන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් ඒ ධර්මයේ දේශනා කළේ දිවාරය නොබලා දවසකට පැයකුත් විනාඩි ගණනක් වැනි ඒ කිටි කාලයක් ඇරලා අනිත් සෑම තප්පරයක්ම දෙවියන් සහිත ලෝකයා වෙනුවෙන් Taman අවබෝධ කරගත්ත ධර්මයේ දේශනා කළා. ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලෝකේ කතා කරන්නුන් ඉන්නවනම් ඒ අය අතරින් ලෞතර බුදුරජාණන් වහන්සේ තමයි ශ්‍රේෂ්ඨ වන්නේ කියන එක. ඒ අනුව පින්නතුනි අපිට මේ දේශනාවෙන් ඊටාම පැහැදිලි වෙනවා තථාගතයන් වහන්සේ දේශනා කළේ අර దేవතාවාසතු ප්‍රශ්නයට ඉහළට නැගෙන දේ අතරින් විද්‍යාව ශ්‍රේෂ්ඨයි කියන එක පහළට වැටෙන දේ අතරින් අවිද්‍යාව ශ්‍රේෂ්ඨයි කියන එක පයින් ගමන් කරන්න උන් අතරේ මහා සංඝරත්නයේ ශ්‍රේෂ්ඨයි කියන එක කතා කරන්න උන් අතරින් තථාගත බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියන එක. එහෙමනම් මේ දේශනාව තුළින් අපි තේරුම් ගන්නට ඕනේ අපේ ජීවිතේට ඊටාම වැදගත් වෙන කරුණු රාශියක්. ඉතින් මේවා ජීවිතවලට සම්බන්ධ කරගෙන අපේ සිත් සතන් වල පවතිනා වූ රාග දෝෂ මෝහ කියන මිලේ ක්ලේශ ධර්මයන් දුරු කරගෙන අපේ ජීවිත වාසනාවන්ත කරගන්නට මෙලෝ පරලොව දියුණුව සලසාගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සාන්ත නිවනින් සැනසෙන්නට අදිෂ්ඨාන කරගන්නා හැටියට ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු සුපින්නතුනි උත්‍රි සූත්‍රය අසුරු කොටගෙන අද නියුතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ මාතර පුහුල්වැල්ල ශ්‍රී රුහුණු යෝගාශ්‍රමාධිපති පූජනීය බුලත් සිංහල සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපෑම දෙනා සාදුණක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු. පින්නතුනි අපටත් පුළුවන් ජාතික ගුවන්තුලේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට. එසේනම් 0112697140 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය මත ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. Thank you. ගනේෂයන් රණිත් පැපලින මල්ලිකා හේමචන්ද්‍ර ජුවල සුප පැමිණිල්ල කැරක් විශේෂ